ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ඉරිදා සංග්‍රහයේ එලිදැක් වෙනවා පැරණි ගීත අලුත් ගායක ගායිකාවන් වේදිකාවේ ගයනවා එකාතකින් එය වාණිජ්‍යකරණය වූ අත්දැකීමක් කෙසේ වුණත් ඒවට බොහෝ නිෂ්පාදන පිරිවැයක් වියදමක් යනවා. අලුත් ගීත රසවත් නැද්ද? මේ ප්‍රශ්නය මේ කතිකාව බොහෝ විට එලි දැක්වෙනවා. අද ඒ අදහස් සමග ඉරිදා සංග්‍රහය මෙසේ ආරම්භ කරන්නයි අපේ සූදානම. අලුත් කවි පොතක් අතපත් වුණා. මේ කවි පොත හොයාගන්න මං පොත්සාප්පු ගානේ ඇවිද්දා. අජිත් තිලකසේන අජිත් තිලකසේන කියන්නේ අමුතු පෙරලිකාරයෙක්. පාර දිගේ චිත්‍රපටය ඔහුගේ තිර රචනයෙන් ලියවුනේ 960 ගණන් වල ඉඳලම කෙටි කතා ලියනවා. සතුරු රාත්‍රියේ පූර්ව භාගය කවි පොත් පහක් ලියලා තියෙනවා. මොනතරම් අවුලක්ද? ඒක තමයි මේ අලුත්ම කවි පොත. ජීවිතය පිළිබඳ මනුෂ්‍යත්වය ආදරය, රාගය, හුදෙකලාව, ස්ත්‍රිය සහ පුරුෂයාගේ බැඳීම් මේ කවි පොතේ එක කවියක් කෙරෙහි මම අවධානය යොමු කරනවා ඔබට. දෑතට යන අපේ ගමන අරුණ වැටෙනකොට අද මම දැක්ක ජනේලයෙන් පහන්තරුව මලානික වී මැකී යන හැටි ඔබේ මුහුණ දැන් හැරි ඇත්තේ කොහාටද බිත්තියටද ඔබ නිදියහනේ තවමත් මම දන්නවා උදේ කාලය ඉව අල්ලමින් සිසිලසේ මිරිකෙමින් මම ජනේලය වැහුවේ හුලඟට අකමැතිවා නෙමේ ඇලකන්දිය දිකට කුඩා උන් කෙලි දෙලෙන් ගත කරන තැන පාට කුඩයක් යට ගිමන් අසුනක ඉඳගනිමු අපි සුදු කැවිල්ලක් හපමු පැණි බීමක් ගෙන තොලකට තෙමා ගනිමු හුලං රැලි ඔබේ විඩාබර දැස් පිරිමදින කොට අපි නැගිටිමු පරවි හුලඟේ විසිරී වැටෙන මල් පාගමින් පාර බෙදෙන තැන ගල් වැටිය අද්දරට පියවර මාරු කරමු වැටමාර ගහ යට හොඳා කලක් අපි අතර හුවමාරු වුණු හසුන් පුලුස්සාලමු එතන. ඔබේ මුහුණ අඳුරු ගැහෙන්න පෙර අහසේ වලක් හාරා වලලාලමු අපේ සිහින. ඒ අජිත් තිලකසේනගේ මොනතරම් අවුලක්ද කියන කවි පොතේ එන දෑතට යන අපේ ගමන කියන කවියයි. දැන් අපි ගීයකට යොමු වෙනවා. මේ ගීතය ගායනා කළේ රෝහණ බෝගොඩ. රෝහණ බෝගොඩ අපට හමුවන්නේ ගුවන් විදුලියේ තබ්ලා වාද්‍ය ශිල්පියෙක් හැටියට. පසු කාලයක ඔහු ජනප්‍රිය ගායකයෙක් වුණා. ජනප්‍රිය සංස්කෘතියේ ජනප්‍රිය ගීත ගණනාවක් ගැයූ ඔහු සම්භාවනීය ගීත රසක් ගයලා තියෙනවා. ඒ දෙකේ ලොකු වෙනසකුත් නැහැ. මේ ගීතය සරද්ද අල්විස් සංගීත වේදියාගේ තනුවකට ලියවුණු ගීතයක්. අම්මා ගැනයි මේ ගීතයෙන් කතා කරන්නේ මේ රෝහණ බෝගොඩ සන්නේ සාමස නුඹ දරුතුක උලන්නේ මේ නගරේ මා කොටු වෙන්නේ තිත් තිත් නැති උන් ගිනි අවුලන්නේ අම්මා කියලා කාම තන්නේ සාමස නුඹ දරුතුක උලන්නේ ගමන් මල් දෝතක් සේයා දෝත නුඹේ සිල් සුවඳ සදායා දැස සමන් මල් දෝතක් සේයා දෝත නුඹේ සිල් සුවඳ සදායා අම්මා ළඟ නැති අඩුව සේයා වේයා අම්මේ නුඹර මට ලොස් වටියා අම්මා කියලා කාම තන්නේ තාමත් නුඹ දරු දුක උලන්නේ බඳවාදෝ වාරුව දෙන්නට කවුරු සිටීද පාළුව තනිකම නුඹත් දවාදෝ වාරුව දෙන්නට කවුරු සිටීද දූදරුවන් හද කොතන ගියාද අම්මේ නුඹ බුදු පදවි ලබාදෝ අම්මා කියලා කාම තන්නේ තාමත් නුඹ දරු දුක ලන්නේ මේ නගරේ මා කොටු වින්නේ පිට පිට නැති උන් ගිනියවුලන්නේ අම්මා කියලා කාම තන්නේ තාමත් නුඹ දරුචුත වූලන්නේ සුබාධමේ ඊටාම සුන්දර තිලිනය වන්නේ දැකීමේදී සහ අවබෝධ කර ගැනීමේදී ලබන සතුටයි ප්‍රේම කීර්තිද අල්විස් විසින් ලියන ලද ගීතයක් එම්.කේ. රොක්සාමි එතුමාද අපට හමු වුණේ ගුවන් විදුලියේ වයලීන වාදන වේදිකේ කැටියට ෆිලික්ස් ඇන්ටන් විසින් ගායන ලද මේ ගීතයේ තනු නිර්මාණය එම්.කේ. රොක්සාමි සංගීත වේදිකාගේ මේ ෆිලික්ස් ඇන්ටන් ගායන ශිල්පියා ගඟ සරලි නගා වන පෙතේ සින්දු තුරුල වෙතට දිව යතේ මට මෙලෙස වරක සිහි වෙතේ ජන සමාජය Hindu ඒ වගේම උතුර දකුණ මුස්ලිම් වරුන් සීක් වරුන් විවිධාකාර භාෂා ಜಾති ආගම් විවිධ චරිත ලක්ෂණ සිරිත් විරිත් ගහන සංකීර්ණ රටක් මේ රට එක තැනකට ගේන්න සංගීතයට හැකි වුණා චිත්‍රපටියට කලාවට හැකි වුණා එහිදී ඊට වැදගත් වනවා භජන් ගීත. භජන් ගීත ගයන්නේ Hindu දෙවිවරුන්ට. හැබැයි මුසල්මාන ගායන ශිල්පීන් පවා ඒවා ගයනවා. ලංකාවෙත් එහෙමයි. ලංකාවේ මුල් කාලේ අල්හාජ් මොහිදින් බෙග් ඒ වගේ ගායකයින් බුදුන් වහන්සේට ගීත ගයා තිබෙනවා. ඉතින් අපි තෝරගන්නවා අල්කා යාග්මීගේ ගීතයක්. සදානා සර්ගම් සමග මේ ගීතය ගයන්නේ. ආනන්ද භක්ෂිගේ රචනාවක් කල්යාණ්ජී ආනන්ද මේ සංගීත වේදියාගේ නිර්මාණයක් 1983 නස්තික් නැමැති චිත්‍රපටයට මේ ගීතය ඇතුළත් වුණා. සංගීතවේදියාත් KDK ධර්මවර්ධන කවියා ගීපද රචකයා අද අප අතර නැහැ. මේ දෙපළම මනහර ගීත රාශියක් නිර්මාණ කරලා තිබෙනවා. ස්ටැන්ලි පීරිස් මහා සංගීත කණ්ඩායමක් නිර්මාණය කළා. ඊටාම ලස්සන මధుර තනු චිත්‍රපටිවලට වේදිකාවේ ප්‍රසංග ලීලාවෙන් ඉදිරිපත් කළා. සිය ගණනක් අලුත් පැරණි ගායක ගායිකාවන්ට ඔහුගේ නිර්මාණ ඉදිරිපත් කරලා තිබෙනවා. වාසනාවට ඔහුට ගීත ලියන්න මටත් හැකි වුණා. ඔහු බටහිර සැක්සෆෝන් වාදනය ඉතා මනහර ලෙස කළ දක්ෂ ශිල්පියෙක්. ඉඳලා හිටලා ගීයක් දෙකක් ගායලා තියෙනවා. අපි කල්පනා කළා ස්ටැන්ලි පීරිස් විසින් ගායන ලද ගීතයක් ඉරිදා සංග්‍රහයට එක් කරන්නට. මේ ගීතය රචනා කොට තිබෙන්නේ කේඩිකේ ධර්මවර්ධන කවියා මේ ස්ටැන්ලි පීරිස් ගායන ශිල්පියා goodbye. බැස යන සඳවතියක් මගේ ලොවේ ඇතේ අසල නැතේ අවසතෙන් මගෙනු ලැබීමද ඈතට පමණක් නැතේ අවසට පායා අරුණේ සංගමෙන් අඳුනකුවට මට කමක් නැතේ උදයට පායා අවසට බැස යන කඳවතියක් මගේ ලොවේ යාළුව හුදකලාව ප්‍රේමය පිළිබඳ කතා කරද්දී වැදගත් ප්‍රපංචයන් වෙනවා. ඒ කාලේ අපි ඉස්කෝලේ යන සංදී චිත්‍රපටි බලන්නට ලැබුණා අපිට. ඒ චිත්‍රපටි පෙම්බර මදු, ඒ වගේම අමරණීය ආදරේ මේ චිත්‍රපටිවල මහාචාර්ය සනත් නන්දසිරි භාවාත්මක ගීත ගායලා තියෙනවා. අපි අද තෝරගත්ත ඉරිදා සංග්‍රහයට සෝමදාස ඇල්මිඩිගල එතුමා අද අප අතර නැහැ. ඊටම රමණීය ගීත නිර්මාණය කළ මේ සංගීත වේදිකාවේ තනුවකට මහාචාර්ය සනත් නන්දසිරි අමරණීය ආදරේ චිත්‍රපටයට ගැයූ ගීතයක් මේ. එය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න. Thank you. කියන අය නැත අඳුනන්නේ කාටද හද රැඳි දුක පවසන්නේ ජීවන යාත්‍රා බිඳුනු වරා දරසැයි අලු විසිරේ සමනල සමරු පොතේ පිටු නිමවේ ආදර දරසැයි අලු විසිරේ සමනල සමරු පොතේ පිටු නිමවේ ආත්මයේ රතු සැන්දෑ සැන්දෑ කාලේ දේදුණු ඡායා අතරේ දේදුණු ඡායා අතරේ ජීවන යාත්‍රා බිඳුණු වරායේ කොතැන ලැබුම් ගන්නේ කොතැන ලැබුම් ගන්නේ පියවේද සවන්නේසේ පීඩිත මායා අඳුරේ පීඩිත මායා අඳුරේ ජීවන යාත්‍රා බිඳුනු වරාවේ කොතන ලැබුම් ගන්නේ මඟ යන එන අය නැත අඳුනන්නේ කාටද හද රැඳි දුක අවසන් වේ ජීවන යාත්‍රා බිඳුනු වරායේ කොතැන ලැබුම් ගන්නේ කොතැන ලැබුම් ගන්නේ ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි